පින්වත් මහණෙනි එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා සපදුක් උපේක්ෂා විඳීම් කෙරෙහි පවතින සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා සපදුක් උපේක්ෂා විඳීම් කෙරෙහි පවතින සබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහානිනි තථාගත ශ්‍රාවකයා සපක් විඳින විට තමා දැන් සපක් විඳින බව හොඳින් තේරුම් ගනී දුකක් විඳින විට තමා දැන් දුක් විඳින බව හොඳින් තේරුම් ගනි උපේක්ෂාවක් විඳින විට තමා දැන් උපේක්ෂාවක් විඳින බව හොඳින් තේරුම් ගනී ලෞකික වූ සැපක් විඳින විට තමා දැන් ලෞකික සැපක් විඳින බව හොඳින් තේරුම් ගනි අලෞකික වූ සැපක් විඳින විට තමා දැන් අලෞකික සැපක් විඳින බව හොඳින් තේරුම් ගනී ලෞකික වූ දුකක් විඳින විට තමාදන් ලෞකික දුකක් විඳින බව හොඳින් තේරුම් ගනී අලෞකික වූ දුකක් විඳින විට තමාදන් අලෞකික දුකක් විඳින බව හොඳින් තේරුම් ගනී ලෞකික වූ උපේක්ෂාවක් විඳින විට තමා දැන් ලෞකික වූ උපේක්ෂාවක් විඳින බව හොඳින් තේරුම් ගනී අලෞකික වූ උපේක්ෂාවක් විඳින විට අලෞකික වූ උපේක්ෂාවක් විඳින බව හොඳින් තේරුම් ගනී පින්වත් මහණෙනි මෙයාකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන විඳීම් කෙරෙහිද අනුන්ගේ අයි සලකන විඳීම් කෙරෙහිද තමාගේ හා අනුන්ගේ අයි සලකන විඳීම් කෙරෙහිද එහි පවතින සැබෑතත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ සියලු විඳින් හටගන්නා වූ ආකාරයද නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ සියලු විඳීම් හටගන්නා වූ නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වෙමින් පවතින විඳීම් පමණක් තිබෙන බවට ඔහුගේ සිනුවන මනාකොට පිහිටන්නේය එවනයි ඔහු හට අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ සැපදුක් උපේක්ෂා විඳීම් නම් වූ ලෝකයේ කිසිවක් කිසිමයුරකින් මම කියාහෝ මාගේ කියාහෝ මාගේ ආත්මය වසයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි පින්වත් මහානිනී ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා විඳින් කෙරෙහි පවතින සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වේදනානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ පින්වත් මහානිනි එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා සිත පිළිබඳව එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා සිත පිළිබඳව සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනී රාගයෙන් තොර සිත රාගයෙන් තොර සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි ද්වේෂ සහිත සිත දේශ සහිත සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි ද්වේෂයෙන් තොර සිත දේශයෙන් තොර සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී මෝහයෙන් තොර සිත මෝහයෙන් තොර සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී තමා තුළම හැකිලී පවතින සිත තමා තුළ හැකිලී පවතින සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනී බාහිරට විසිරී පවතින සිත බාහිරට විසිරී පවතින සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී සිහිනුවන බලවත්ව පවතින සිත සිහිනුවන බලවත්ව පවතින සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී සිහිනුවන දුර්වල සිත සිහිනුවන දුර්වල සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී සමාධිය වැඩෙන සිත සමාධිය වැඩෙන සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී බලවත් ලෙස සමාධිය වැඩුණු සිත බලවත් ලෙස සමාධිය වැඩුණු සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනී අසමාහිත සිත අසමාහිත සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනී කෙලෙසුන්ගෙන් මිදුන සිත කෙලෙසුන්ගෙන් මිදුන සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී කෙලෙසුන්ගෙන් නොමිදුන සිත කෙලෙසුන්ගෙන් නොමිදුන සිතක් වසයෙන් හොඳින් තේරුම් ගනී පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයිසලකන සිත කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි අනුන්ගේ අයි සලකන සිත කෙරෙහි පවතින සැබෑතත්නුවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි තමාගේ හා අනුන්ගේ අයි සලකන සිත කෙරෙහි පවතින සැබෑතත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ සිත හටගන්නා ආකාරයද නැසී යන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ සිත හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ සිත හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වෙන සිතක් පවතින බවට ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ සිත තුල ගොඩනගෙන ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මගේ ආත්මය වසයෙන් හෝ ග්‍රහණය කරනොගෙන වාසය කරයි පින්වත් මහානිනි ඔයාකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා සිත කෙරෙහි පවතින සැබෑතත්වය අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා ජීවිතය තුල පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා ජීවිතය පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා සිහිනුවන දුරුවල කරන සිත කිලිටි කරන මූලික කරුණු පහනම් වූ පස්සාකාර වූ නීවරණ ධර්මයන්ගේ සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි මෙකරුණෙහිලා තථාගත ශ්‍රාවකයා පංචකාමයන් කෙරෙහි ආශාව තමා තුල පවතින කල්හි පංචකාමයන් කෙරෙහි ආසාව තමා තුල පවතින බව හොඳින් තේරුම් ගනි පංචකාමයන් කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි තමා තුල පංචකාමයන් කෙරෙහි ආසාව නොපවතින බව හොඳින් තේරුම් ගනී සිතේ හට නොගත්තා වූ පංචකාම කෙරෙහි ආසාව යම් කරුණක් නිසා හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී හිතේ පවතිනා වූ පංචකාමයන් කෙරෙහි ආසාව යම් කරුණක් අවබෝධ වීම නිසා ප්‍රහීන වී යන්නේද එයද හොඳින් තේරුම් ගනී එසේ ප්‍රහීන වී ගිය පංචකාමයන් කෙරෙහි ආසාව යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී තමා තුල දේශය පවතින කල්හි තමා තුල ද්වේෂය පවතින බව හොඳින් තේරුම් ගනි දේශය කෙරෙහි තමසිත ඇදී නොයන කල්හි තමා තුල දේශය නොපවතින බව හොඳින් තේරුම් ගනි සිතේ හට නොගත් දේශය යම් කරුණක් නිසා හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී සිතේ හටගත්තා වූ දේශය යම් කරුණක් නිසා ප්‍රහීන වී යන්නේද එයද හොඳින් තේරුම් ගනි එසේ ප්‍රහීන වී ගිය දේශය යලි කිසිදා හටනුගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී නිදිමත හා අලස බව තමා තුල පවතින කල්හි නිදිමත හා අලස බව තමා තුල පවතින්නේ යයි හොඳින් තේරුම් ගනී නිදිමත හා අලස බව කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි තමා තුල නිදිමත හා අලස බව නොපවතින බව හොඳින් තේරුම් ගනී හිතේ හට නොගත්තා වූ නිදිමත හා අලස බව යම් කරුණක් නිසා හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී හිතේ හටගත්තා වූ නිදිමත හා අලස බව යම් කරුණක් නිසා ප්‍රහීන වී යන්නේද එයද හොඳින් තේරුම් ගනි එසේ ප්‍රහීන වී ගිය නිදිමත හාරස බව යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී සිතේ විසිරීම හා පසුතැවීම තමා තුල පවතින කල්හි සිතේ විසිරීම හා පසුතැවීම තමා තුල පවතින බව හොඳින් තේරුම් ගනී සිතේ විසිරීම හා පසුතැවීම කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි සිතේ විසිරීම හා පසුතැවීම තමා තුල නොපවතින බව හොඳින් තේරුම් ගනී කලින් හට නොගත්තා වූ සිතේ විසිරීම හා පසුතැවීම යම් කරුණක් නිසා හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි සිතේ හටගත්තා වූ විසිරීම හා පසුතැවීම යම් කරුණක් නිසා ප්‍රහීන වී යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී එසේ ප්‍රහීන වී ගිය සිතේ විසිරීම හා පසුතැවීම යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී සැක සහිත බව තමා තුළ පවතින කල්හි සැක සහිත බව තමා තුළ පවතින බව හොඳින් තේරුම් ගනී සැකය කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි තමා තුළ සැකයක් නොපවතින බව හොඳින් තේරුම් ගනී හට නොගත්තා වූ සැකය යම් කරුණකින් හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී හටගත්තා වූ සැක සහිත බව යම් කරුණක් නිසා ප්‍රහීන වී අනේ වේද එයද හොඳින් තේරුම් ගනී එසේ ප්‍රහීන වී ගිය සැක සහිත බව යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයිසලකන ජීවිතය තුල පස්සාකාර වූ නීවරණ ධර්මයන් පවතින බවත් එහි සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි අනුන්ගේ අයි සලකන ජීවිතය තුළ මෙයාකාරයෙන් නීවරණ ධර්මයන් පිළිබඳ සබෑතත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි තමාගේ හා අනුන්ගේ යන ජීත තුල මෙම නීවරණ ධර්මයන් පිළිබඳව සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මානෙනි ජීවිතය තුල පසාකාර වූ මෙනිවරණ ධර්මයන් හටගන්නාකාරයද නැසෙන්නා වූ ආකාරයද හටගන්නා වූ නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන පස්සාකාර වූ නීවරණ ධර්මයන් මේ ජීවිතය තුල පවතින බවට ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය එවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකා